ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොටුබැම්මපාර ශ්‍රී සුනේත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කොළඹ කලුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද එලිකේවල සීලානන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් මොරන්තුඩුව කලපුගම තරුණ සේවා මාවතේ පදිංචි ප්‍රියංගනි මලතුංග මහත්මිය. නිට්ටඹුව පින්නගොල්ල උතුර MD ජයන්ති මහත්මිය. වේයන්ගොඩ උදම්මිට පදිංචි සුනීතා චන්දනී මහත්මිය. මීරිගම ලෝලුවාගොඩ හපුගහ ගෙදර පදිංචි WR සුනිල් වීරක්කොඩි මහතා. හෝමගම වැකඩපාර දෙනිපිටියේ සුමේදා මෙහෙණින් වහන්සේ ප්‍රධාන පින්වත් දායක පිරිස. උඩුකම්පොළ වතුමුල්ලේ පදිංචි සෝමා එදිරිසිංහ මහත්මියගේ දූතරුවන්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 අතකෝ ජානුස්සෝ නිබ්‍රාහ්මනෝ යේන භගවාතේන උපසංගමින් උපසංගමිත්වා භගවතා සද්දින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේදිසාරද්වා ඒකමන්තං නිසීදීන් ඒකමන්තං නිසින්නෝකෝ ජානුස්සෝ නිබ්‍රාග්මනෝ භගවන්තං ඒතදවෝච මයස්සු භෝගෝතම බ්‍රාග්මනා නාම දානානි දේම සද්ධාති කරෝමං දානං දේතානං ඥාති සලෝහිතානං උපකප්පතු ඉදං දානං දේතා ඥාති සලෝහිතා පරිබුඤ්ජතු තී කච්චිතං භෝගෝතම දානං දේතානං ඥාති සලෝහිතානං උපකප්පති කච්චිතේ වේතා ඥාති සලෝහිතා තං දානං පරිබුඤ්ජං තීති සද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි පින්නතියනි අද මා බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ ජානුස්සෝනි වග්ගයේ ජානුස්සෝනි සූත්‍රය ආශ්‍රය කරමින් ධර්ම කරුණු කීපයක් පහදා දීමටයි මේ සූත්‍රය වටිනා කියන සූත්‍රයක් බව මේ දරුණු කරුණු විග්‍රහ ධර්ම කරුණු විග්‍රහ කරනකොට අපට පැහැදිලි වෙනවා. තථාගත බුදු පියාණන් වහන්සේ හමු වීමට මේ ජානසෝනි කියන බමුණා පැමිණිලා බුදුහාඳුරෝ සමග සතුරු සාමීචියේදීලා ආගිය කතා බහ කරලා එකත් පසක ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් මේ බමුණු තෙමේ මෙහෙම ප්‍රශ්න කරනවා ගෞතමයන් වහන්ස අපේ ආගමෙත් දාන ආදී පින්කම් සිද්ධ කරලා මලගිය ඥාතින් සිහි කරලා එයට පින් අනුමෝදන් කිරීම කරනවා එතකොට ඒ පින් අනුමෝදන් කිරීමේදී ජීවත් වෙන ඇත්තෝ ඊය සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කිරීම තුළින් ඒ අයට පිනක් අත්පත් කරගන්න පුළුවන්ද? ඒ අය ඒ පින් අනුමෝදන් වෙලා ඒගේ ජීවිතය සූපත් කරගන්නට පුළුවන්ද කියලා ප්‍රශ්න ටික බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. බුදුරජාණන් වහන්සේ මේ බමුණට පිළිතුරු දෙනවා ඒ පින් අනුමෝදන් කිරීම අස්ථානයේ නෙවෙයි ස්ථානයේදී කළ හැකි බව. බමුණට නැවතත් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙනවා මොකක්ද මේ ස්ථානය මොකක්ද මේ ස්ථානය මෙහිලා විශේෂ වශයෙන්ම වර්තමාන සමාජයේ උතුණත් මේ සූත්‍රයේ තියෙන ධර්ම කරුණු විමසීමකින් යුක්තව අපි ශ්‍රවණය කරනවා නම් අපේ තුල තිබෙන්නා වූ වැරදි දේවල් පවා නිවැරදි කරගන්නට මේ සූත්‍රය උපකාරී වන බව නැවතත් මා මතක් කරන්න කැමැතියි. දැන් මොකද්ද මේ අස්ථානය කියන්නේ මොකද්ද මේ ස්ථානය කියන්නේ කියන එක බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. මේ ස්ථානයේ හැටියට අස්ථානයේ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි අපි දන්නවා අපි මේ ජීවිතේ කරන යම්කිසි කුසල කර්මයක් වෙන්න පුළුවන් අකුසල කර්මයක් වෙන්න පුළුවන් ඒ කරන කර්ම තමයි පරලෝකයේදී අපට විපාක දෙන්නේ. අපි වපුරන දේ තමයි අපට අස්වන්න හැටියට නෙලා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන ආකාරය තමන් තමන් විසින් තේරුම් ගන්නවා නම් ඒක විපාක විඳින්නටත් අපි සූදානම් වන්නට අවශ්‍ය වෙනවා. භවයේ විපාකයේ දන්නවා නම් අකුසලයේ විපාකයේ දන්නවා නම් සසර ජීවිතේ මීට වඩා අපි සකසා ගන්නට උත්සාහ කරනවා ඒ වෙනුවෙන් කැප වෙනවා සසර ජීවිතය ගැන හිතන්න කෙනෙක් ඉන්නවා නම් ඒ හිතන්නේ නැති මිනිස්සයා තමයි මේ ජීවත් වෙන කාලයේදී තමන් පාප කර්ම අකුසල කර්ම කරන්නට බියක් නැතුව කැටි ගැනීමක් නැතුව ඒ දවල් දේවල් කරන්නේ. සයම් කිසි මිනිසෙක් තමගේ ජීවිතය යහපතට ධර්මයට අර්ථයට වඩා නැඹුරු කරගන්නවා නම් එවැනි තැනැත්තෙක් කවදාකවත් දස අකුසල කර්මපතයන් කරන්නට සූදානම් වන්නේ නැහැ. අපි දන්නවා අපි සිදු කරන කර්ම සඳහා මූලික වන්නේ තමන්ගේ සිත, තමන්ගේ කය, තමන්ගේ වචනය. ඒ අනුව කය මුල් කරගෙන අපි කරුණු තුනක් වචනය මුල් කරගෙන කරුණු හතරක් සිත මුල් කරගෙන කරුණු තුනක් මේ හැටියට දස අකුසල කියන වචනය අපි සඳහන් කරන්නේ ඒ ద్వාරත්‍රයෙන් කරන අකුසල කර්මවලට පින්තුනි යමෙක් මේ ජීවත් වෙන කාලයේදී මේ ජීවිතයේදී තමගේ කය මුල් කරගෙන දුසිරිත් පාප කර්ම අකුසල කර්ම කරන්නේද අපි දන්නවා යමෙක් ප්‍රාණඝාතය කරනවා නම් අදත්තාදානය කරනවා නම් කාමීච්ඡාචාරයේ යෙදෙනවා නම් ඒ තැනත්තා නිරන්තරයෙන්ම අකුසල කර්ම කරන්නෙක් හැටියට ඒ වගේම දුසිරිත් පුරන්නෙක් හැටියට අපට ඒ තැනත්තා පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම යමෙක් තමන්ගේ වචනය බොරු කියනවා නම් කේලම් කියනවා නම් හිස් වචන කියනවා නම් පරුස වචන කියනවා නම් ඒ තනත්තාගේ වචනය දුසිරි ඒ තනත්තාගේ වචනය පාපයට නැඹුරු වෙච්ච වචන අකුසලයට නැඹුරු වෙච්ච වචන ඒ නිසා ඒවට අපි කියනවා දුෂ්චරිත කියලා කියනවා. චරිතේ දූෂිත වෙච්ච ඒවා. වචනේ දූෂිත වෙච්ච ඒවා. ඒ වගේම යමෙක් දැඩි ලෝභය දැඩි තරහ ඒ වගේම මිත්‍යා දෘෂ්ටික භාවය යම් කිසි කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට දැඩි ලෝභයෙන් කටයුතු කරනවා නම් ජීවිතේ ගත කරනවා නම් ඒ වගේම හැම විටකම හැම මොහොතකම තමන්ගේ සිත ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් යුක්තනම් ඒ වගේම ධර්මය මොකද්ද? අධර්මය මොකද්ද? යුක්තිය මොකක්ද? අයුක්තිය මොකක්ද? සාධාරණය මොකද්ද? සාධාරණය මොකද්ද? මෙලෝ මොකද්ද? පරලෝ මොකද්ද කියන එක දන්නේ නැතුව තමන්ට ආගමක් දහමක් නැතිව ආගමට විරුද්ධව වැඩ කරනවා නම් විරුද්ධ සිතුවිලි සිතනවා නම් දන් දෙන කෙනා යහපත් වැඩ කරන කෙනාගේ ඒ ක්‍රියාවන් සමච්චයට ලක් කරනවා නම් යථා දහම අයථා ලෙස භවිතා කරනවා නම් හරි දේ හරියට දකින්න නැත්නම් ඒරද ඒ තැනත්තා අපි හඳුන්වන්නේ මිච්ඡා දෘෂ්ටිකයක් හැටියට. දහමේ උගන්වන්නේ අනිත් දේවල් වලට වඩා මිත්‍යා දෘෂ්ටිකයාගේ ජීවිතය සංසාර ජීවිතයේම විනාශ වෙන්න පුළුවන්. එයාට ආය කවදාකවත් සුගතියක් නිවනක් ලබන්න පුළුවන් කමක් නැහැ. සමේ ආකාරයට පින්නතුණි යමෙක් තමන්ගේ කය මුල් කරගෙන ප්‍රාණඝාතය කරන්නේද අදත්තාදානය කරන්නේද කාමිච්ඡාචාරය දෙන්නේද? බුරු කියන්නේද? කේලාම් කියන්නේද? හිස් වචන කතා කරන්නේද? පරුස වචන කතා කරන්නේද? ලෝභයෙන්, ද්වේෂයෙන්, මිසදුරු භාවයෙන් යුක්තව ඒ ත්‍රිවිධ දුෂ්චරිතය යමෙක් කරන්නේ නම් එවැනි තැනැත්තා අනිවාර්යයෙන්ම මරණින් මත්තේ ඉපදෙන්නේ නිරයේ අපායි දුගතියේ එවැනි තැනැත්තෙකුට කවදාකවත් සුගතිය කියන එක ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිරේ උපන් සත්වයා ඒ නිර්සතුන්ගේ ආහාරය යැපෙන්නේ. නිර්සතුන් විඳින යම්කිසි ආහාරයක් තියෙනවා නම් ඒ ආහාරයේ කරන කොටගෙන කල්ප ගණනාවක් ඒ නිරේ උපන් සත්‍යයා ඒවා විඳිනවා. නිරේ උපන් සත්වයාට ආහාරයේ හැටියට පැහැදිලි කරන්නේ මේ ජීවිතේ කරපු කර්මයන් තමන් කර්මයේ තමයි ආහාරය හැටියට ලැබෙන්නේ. මේ ජීවිතේදී අපි සැපගෙන දෙන දේ නෙවෙයි දුකගෙන දෙන දේ කල නිසා ඒ සසර ජීවිතයේ සතර පායාදී දුගතියක උපදිලා ඒ තනත්තා කළ කර්මවල විපාක තමයි විඳින්න ලැබෙන්නේ ඒක ආර්ය හැටියට සඳහන් කරන්නේ ඒකයි. කර්මයේ තමයි කර්මයේ කරනකොටගෙන තමයි කර්මයෙන් තමයි යැපෙන්නේ. වෙන කිසිවක් එයාට ආහාර ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි දන්නවා පින්නතුනේ එහෙම ත්‍රිවිධ දුස්චරිතේ කරලා යම්කිසි කෙනෙක් සතර පායක නිරේක උපන්නා නම් එවැනි තැනැත්තාට කවදාහක්වත් අපි මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් පින් අනුමෝදන් කරාට දාන ආදී පුණ්‍ය කර්මයන් සිද්ධ කරලා පින් අනුමෝදන් කරාට ඒ තැනැත්තාට කවදාකවත් පින අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. අන්න එතනට කියනවා අස්ථානය කියලා කියනවා. මේ අස්ථානයේදී අපි කරන පින් අනුමෝදන් වෙන්න බෑ. අපි මොන පින්කම කළත් මළගිය සිහිපත් කරාට යම් විදියකින් සතර පායේ නිරේ ඉපදෙලා ඉන්නවා නම් එවැනි කෙනෙකුට පින් අනුමෝදන් කරලා එයාට අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. ඔන්න මතක් තියාගන්න අපි පින් කරනවා පින් අනුමෝදන් කරාට සතර අපායේ ඉපදිච්ච කෙනෙකුට කවදාකවත් පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක පළවෙනි කාරණේ. ඊළඟට පින්නතුනි මනුස්ස ලෝකයේ මිනිස්සු හැටියට ඉඳගෙන ත්‍රිවිධ දුස්චරිත සිද්ධ කරගෙන සිද්ධ කරලා මරණින් පස්සේ ඇතැම් වෙලාවට මේ මනුසතාගෙන් ඉපදෙන්නේ තිරිසන් ලෝකේ. ඒ තිරිසන් ලෝකේ ඉපදිලා ඔවුන් ජීවත් වන්නේ ආහාර උට ගන්නේ පණපත් වෙන්න පුළුවන් මස් මාංශ වෙන්න පුළුවන් ඒවයින් තමයි එයා ජීවත් වෙන්නේ තිරිසන් ලෝකේ යම්කිසි කෙනෙක් ඉපදුනා නම් ඒ ඉපදිච්ච සතාට කිනාට සත්වයාට අපි මේ ජීවිතයේ පින් අනුමෝදන් කරා කියලා ඒ තිරිසං ආත්මභාවයෙන් මුදවන්න පුළුවන් කමක් නැහැ. එතකොට මතක් තියාගන්න පින් අනුමෝදන් කරාට පින් නොලබෙන ස්ථාන හැටියට අස්ථාන හැටියට සඳහන් කරන්න තිරිසන් ලෝකය. ඊළඟට මේ ලෝකේ මිනිස්සු කය සංවර කරගෙන වචනේ සංවර කරගෙන සිත සංවර කරගෙන එහෙම නැතුව පුණ්‍ය කටයුතු වල යෙදিলা කුසල කර්ම වලට තමන්ගේ සිත යොමු කරලා යම්කිසි කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙලා මරණයටපත් වෙනවා නම් එවැනි කෙනා මනුස්ස ලෝකයේ ඉපදෙන්න පුළුවන්. ඒ මනුස්ස ලෝකයේ ඉපදිලා ඒ මනුස්ස ලෝකයේ ජීවත් වීම සඳහා මිනිසයන් ගන්න කන බොන දේ කැවිලි පෙවිලි ආදිය ආහාර කොටගෙන ඒ මනුස්ස ලෝකයේ ඉපදිච්ච සත්වයා ජීවත් වෙනවා. ඒ මනුස්ස ලෝකයේ ඉපදෙන සත්වයෙක් මේ මනුස්ස ලෝකයේ ඉපදුනේ පින් නිසා. ඒ පින් නිසා ඉපදිච්ච මනුසතාට අපි පින් අනුමෝදන් කරා කියලා එයාට පින් අනුමෝදන් වීමක් වෙන්නේ නැහැ ඒ වගේම ඒ පිනෙන් එයාට ලැබෙන ප්‍රයෝජනයක් ඇත්තෙත් නැහැ. එතකොට එතනෙත් සඳහන් කරේ බුදුරජාණන් වහන්සේ අස්ථානය හැටියට. ඊළඟ කාරණය ත්‍රිවිධ සුචරිතෙහි යෙදিলা. ඇතැම් වෙලාවට පින්තුනි ඒ පිනේ මහිමේ නිසා දිව ලෝකයේ පෙළෙන්න පුළුවන්. ඒ දිව්‍ය ආත්මාවේ ලබාගෙන ඒ දෙවියන් යැපෙනවා ආහාරය කරනකොටගෙන ඒ ආහාරය තමයි අමා භෝජනය අමෘතය දිව ලෝකයේ ඉපදිච්ච දෙවියන්ට අපි මේ ලෝකයේ පින්කම් කරලා ඒ දිව ලෝකයේ ඉපදුණු දෙවියන්ට පින් අනුමෝදන් කරා කියලා ඒ දෙවියන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන්කමකුත් නැහැ. මොකද ඒ අයගේ ජීවිතයට අවශ්‍ය කරන දිවි භෝජන එහෙම නැත්නම් අමා භෝජනය එයට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒ දිව්‍ය සම්පත්තිය විඳිනවා. සා දිව්‍ය ලෝකයේ දෙවියන්ටත් පින් අනුමෝදන් කරලා ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. අනුමෝදන් වෙන්න බෑ. ඒ නිසා දිව්‍ය ලෝකයේ සඳහන් කරන්නේ අස්ථානයේ හැටියට. පින් අනුමෝදන් වීමට බැරි ස්ථාන හැටියට. ඊළඟට පින්නතුනේ හොඳට මතක් තබා ගන්නට ඇතැම් වෙලාවට ත්‍රිවිධ සුචරිතයේ යෙදිච්ච අය ඒ සුගති ආත්භාවය ලබන අතර ත්‍රිවිධ දුෂ්චරිතය කරලා ත්‍රිවිධ දුෂ්චරිතයේ යෙදিলা මරණින් මත්තේ പ്രേත ලෝකයක ඉපදෙන්න පුළුවන්. ඒ പ്രേත ලෝකයේ ඉපදිච්ච සත්වයන් ජීවත් වන්නේ ඔවුන්ගේ ආහාරය හැටියට සඳහන් කරන්නේ සෙම්සුතු ආදී අනුභව කරමි. ඒ പ്രേත ලෝකයේ බෙදිච්ච අයත් අපි පින් අනුමෝදන් කරා කියලා ඊයට ඒකෙන් මුදවන්න පුළුවන් කමක් නැහැ. එතන සඳහන් කරන්නේ අස්ථානයේ හැටියට. හැබැයි පින්දුරි මතක් තබා ගන්නට මේ പ്രേත ලෝකයේම තවත් අපට ලෝක පැහැදිලි වෙනවා පැහැදිලි කරන්න පුළුවන් එක ලෝකයක් තමයි පරදත්තූප ජීවි කියන ලෝකය. ඒ පරදත්තූප කියන ජීවි ලෝකයේ අය নিরතුරුවම මේ ලෝකේ ඉන්න ඥාතින් හිතයිසින් ලේනෑයෝ මේ හැමදෙනාම දී යමක් අපේක්ෂා කරනව බලාපොරොත්තු වෙනවා. ඒ ඇයට අර සෙම්සුටු වලින් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ හැම වෙලාවෙදී බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ ඉන්න තමන්ගේ ඥාති මිත්‍රාදී මේ වගේ පිනක් දහමක් කරලා ඒගේ ජීවිතේ සුවපත් කරයි කියලා. ඒගේ ජීවිතේ සුවපත් කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට പ്രേත ලෝක අතර මේ පරදත්තූප කියන ජීවි ලෝකේ പ്രേත ලෝකේ ඉපදිච්ච අය සඳහන් කරන්නේ අස්ථානේ නෙවෙයි ස්ථානේ හැටියට. ඔය තිරෝගුඩ සූත්‍රය වගේ සූත්‍රවල පැහැදිලි කරනවා මේ පරදත්තූපි කියන പ്രേත ලෝකේ අය වාසය කරන්නේ වෙන කොහෙවත් නෙවෙයි තමන්ගේ ඇසුරේ අහුමුළු වල දොරමුළු වල සතර මං හන්දිවල තුම්මං හන්දිවල ඒ ජීවත් වෙනවා. හැබැයි අනිත් අයට පේන්නේ මේ වර්තමාන සමාජයේ අපි පින් අනුමෝදන් කරනවා කියන වචනේ කියනකොට ඒකට හරි ගැලපෙනවා මේ ටික තේරුම් ගන්න එක. දැන් එතකොට පින්නතුණී අර පරදත්තූපි කියන ජීවි ලෝකයේ, പ്രേත ලෝකයේ අය නිතරම බලාගෙන ඉන්නවා මේ ලෝකේ ඉන්න නෑ මිත්‍රාදීන් ඥාති මිත්‍රාදීන් අපව සිහි කරලා අපි ගැන සිහි මතක් කරලා අපට පින්පෙත් අනුමෝදන් කරලා අපි එයින් මුදවයි කියලා. අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ දැන් ඒ අය හැම වෙලාවෙදීම පින් අනුමෝදන් කරනකොට ඒ අය කියන දෙයත් එම අදහසි අපට දුන්නා. අප වෙනුවෙන් යමක් කළා. පෙර දේවල් සිහි කරලා. දක්ෂිනාවක් පූජා කළා. මේ අය සිතන ආකාරය. දැන් එහෙමනම් පින්නතුනි මේ වැරදි විවහාරයක් තියෙනවා ඥාතින්ද පින් දෙන්න පින්කමක් කරා කියලා කියනවා. ඥාතින්ද පින් දෙන්න පින්කමක් කරා කියලා කියනවා සාමාන්‍ය විවහාරේ. හැබැයි මතක් තියාගන්න ඥාතිනුයි ජීවත් වෙන අය අතරයි මේ ඝනදොරුවක් නෙවෙයි මේක තියෙන්නේ. අතින් අත දෙන දෙයක් නෙවෙයි මේ කරන්නේ. හැම වෙලාවකදීම ඒ සිටිවිලි අතර තියෙන සම්බන්ධතාවයක් ඝනදොරුවක් මේ වෙන්න ඕනන්නේ. ඔය දස පින් කිරියවත් වල තියෙනවා පත්තිපත්තානුමෝදනා. පත්ති කියලා කියන්නේ පමුණුවනවා. අනුමෝදනා කියන වචනේ තේරුම පමුණුවනකොට ඒ අය අනුව සතුරු වෙන එකයි. ඒ නිසා නිතරම මතක් තියාගන්න දැන් අපි ඥාතියින් සිහි කරලා ඒ ඥාති කියන පරලෝකීයයට කියන වචනේම මතක් තියාගන්න പ്രേත කියන වචනේ කියන්නේ. പ്രേත කියන වචනේමයි භාවිතා කරන්නේ. ඒතර പ്രേත කියන වචනේ සම්බන්ධතාවයක් තියෙනවා මේකේ. දැන් එතකොට මලගිය හැමදෙනාම පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන අය අපි හිතමු හත් දවස් වෙන්න පුළුවන් තුන් මාස වෙන්න පුළුවන් වෙන අවස්ථාවක් වෙන්න පුළුවන් ඒ සුදුසු වෙලා බලාගෙන ඒ සුදුසු දන බලාගෙන ඉන්නවා දැන් අපේ වගකීමක් තියෙනවා පින්නතුණි මේ බලාපොරොත්තු වෙන අයග නිදහස් කරන්න සුවපත් කරන්න ඒ කරන දේ අවබෝධයෙන් අපි කරන්න ඕන දන් දුන්නු පමණින් ඒ අය නිදහස් වෙන්නේ නැහැ දැන් අපි එක පැත්තකින් බැලුවෙන් පස්සේ පිනෙන් පොහසත් අය මේ ජීවත් වෙනවා කියලා කියන්නේ ජීවත් වෙන ලෝකය කියලා කියන්නේ පිනෙන් පොහසත් අය. අර පරදත්තූපි කියන പ്രേත ලෝකවල ඉන්න අය එක පැත්තකින් පිනෙන් අපොහසත් අය. අපට දෙන්න යමක් තියෙන්න ඕන දෙනව දෙනවා කියන වචනේ තේරුම අපිට පුණ්‍යානුමෝදනාවක් කරන තරම් අපි ශක්තිමත් වෙන්න ඕන. දැන් අයරයි බලාපොරොත්තු වෙන නිසා. අනුමෝදන් කරන තරම් අපේ පිනක් නැත්තම් අපි සිටිවිලි වල පෝසත් නැත්තම් අන්න එතන ලොකු ගැටුමක් ඇති වෙනවා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා අර අය බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තුට දෙයයට ලැබෙන්නේ නැහැ ලබා ගන්න විදිහක් නෑ. ඒ නිසා මතක් තියාගන්න මේ ක්‍රමේ මේ සිද්ධිය මෙහෙම අපට පැහැදිලි කර දෙන්න පුළුවන්. දැන් අපි ඔය වමුණන්ගෙන් ආපු බොහෝ දේවල් අපි තවමත් රැඳවාගෙන තියෙනවා. පාරම්පරික විශ්වාස කියලා අපි රැකගත්තේ දේවල් තියෙනවා, රැකගෙන ආපු දේවල් තියෙනවා. ඇතම් ප්‍රදේශවල අපි දැකලා තියෙනවා පෙරේත ගොටු තියෙනවා. කන බොන හැම දෙයක්ම අර කියලා ගොටුවක් හරි ගස්සලා ඔකේ තියලා තියෙනවා මේ නල ගියාය මේ ඇවිදලා කනවා කියලා. ඒක විශ්වාසයක්. පින්තුනි එහෙම මල ගිය කෙනෙකුට ඇවිදලා ආහාර පාන ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් මතක් තියාගෙන මේ සිද්ධිය සිදුවන්නේ කොහොමද කියලා හොඳට ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් අපට පේන්නේ නමුත් ඒ ඇයට පේනවා මේ ජීවත් වෙන අය. අපට දාන ආදී උපකරණ පේනවා ඒ වගේම තමයි ඒ ඇත් ඒ මලගිය නැත්තම් പ്രേත ලෝකේ ඉන්න අයටත් මේ කරන පින්කම් දකින්න පුළුවන්. ඒ ඇටත් පේනවා. දැන් අපි දන් දෙනකොට සද්ධාව ගෞරවය ප්‍රඥාව කියන මේ කරුණු තුනම ඉස්මතු කරගෙන දීමෙහි තියෙන ආනිසංස දැනගෙන දානීය ශ්‍රද්ධාවෙන්ම දානීය තුරුවන් කෙරේ මහා ගෞරවයකින් යුක්තව කර්මයේ කර්මඵල අදහාගෙන ප්‍රසන්න මනසින් යුක්තව ඔය දන් දෙන වෙලාවට කියනවානේ පුබ්බේව දානා සුමන දදන්තිත්තම් පසීදති දැන් දන් දෙන වෙලාවේ දන් දෙන අවස්ථාව දන් දෙන්න පෙර ආතව දන් දෙන අවස්ථාව දන් දීලා අවසානයේදී තුන් සීත පහදවාගෙන දන් දෙන්න කියලා කියන්නේ ඒ නිසා දැන් අපි ස්වාමින් වහන්සේලා දක්ෂිනාව කියලා කියන්නේ ඒකයි දක්ෂිනාව පිළිගන්නේ සංඝරත්නය ඒ සංඝරත්නයට අපි දානි පූජා කරනවා. බොහොම සද්ධායෙන් පූජා කරනවා. අපි ප්‍රසන්න මනසින් ඒ දානි පූජා කරනවා. අර දම් පූජා කරනකොට අර පරදත්තූප කියන പ്രേත ලෝකයේ ඉන්න අය බලාගෙන ඉන්නවා මේ දිහා. සතුටෙන් අපි දානේ පූජා කරනකොට අර പ്രേත ලෝකයේ පරදතූප කියන ජීව ලෝකයේ ඉන പ്രേත අයත් මේ දානි දිහා බලාගෙන සතුරු වෙනවා. දානි දිහා බලාගෙන සතුරු වෙනකොට පිපාසාවේ හිටපු බඩගින්න හිටපු ඒ අයට නිරන්තරයෙන්ම දිව්‍ය භෝජන ලැබෙනවා. ඒ වගේම පිපාසාවෙන් හිටපු ඒ പ്രേත ලෝකයේ ජීවීන්ට ස්වාමින් වහන්සේලාට පැන් පූජා කරනකොට ඒක දිහා බලාගෙන එයා සතුටටපත් වෙනවා. එයාගේ සිතේ සතුට ඇති වෙනකොට අර පිපාසාව සංසිඳෙනවා. දිව්‍ය පාන. ඇතැම් වෙලාවට ඇත්තෝ ඒ പ്രേත ආත්මයේ ඉන්න අය ඇඳුමක් පැනඳුමක් නැහැ. අර ස්වාමින් වහන්සේලාට දක්ෂිනාව හැටියට පිරිනමන පිරිකරාදිය දැකලා ඒ අය සතුටටපත් වෙනවා. ඒ අය සතුටටපත් වෙනකොට ඒ අයට නිරන්තරයෙන්ම ඉබේම දිව්‍ය වස්ත්‍ර ලැබෙනවා. දැන් බලන්න අන්න ස්ථානීය කෙනකේ හදහස් කරන්නේ ඒකයි. ඒ අයට ස්ථාන වශයෙන් පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ සුවපත් කරන්න පුළුවන්. නැවතත් මතක් කරගන්න ඕන පින්කම් කරගන්න පුළුවන්කම තියෙන්නේ මැරිච්ච අයට නෙවෙයි ජීවත් වෙන අයට. මැරිච්ච අය පිනෙන් දුප්පත් වෙන්න පුළුවන්. හැබැයි ජීවත් වෙන අපි පිනෙන් පෝසත් වෙච්ච අය. ඔබට මතක තිබෙනවා ස්වාමින් වහන්සේලා පෑන් වඩන වෙලාවේදී ගාතාවක් කියනවා. යතා වාරි වහා පුරා පරිපූර්ණදි සාගරං. ඒව මේව ඊතෝ දින්නම් പ്രേතාණං උපකප්පති. මොන උදිර මතක් තියාගන්න പ്രേත කියන වචනේ එන්නේ. ඥාතිනම් නෙවෙයි පින්නතුනේ പ്രേතානම් උපකප්පති. උදාහරණයක් ගන්නට මහා වැසි වහිනවා කඳු වලට. උස් කඳු මුදුන් වලට වහිනවා. ඒ වහින වැස්සේ ජලය එන්නේ පහත් බිමට. ඒ පහත් බිමට ඇවිදilla ජලය ඇලදොල ගංගා වලින් පිරී පිරී ගිහිල්ලා මහමූද කරා යනවා. මෙතන උස්බින් හැටියට සඳහන් කරන්නේ කවුරුවක් නෙවෙයි ජීවත් වෙන පිරිම් පොහසත් අය. පහත් බින් හැටියට සඳහන් කරන්නේ අර මලගේ ප්‍රේතය. ඊළඟට සංකේතවත් කරනවා කිස් වාදනයක් පිරිච්ච වතුර වාදනයක්. තව අපි දැන් වඩන්න ලැහත් වෙනකොට සුදු වස්ත්‍රයක් දාන සුදු වස්ත්‍රය කියලා කියන කාගේද හරියට අපේ හිතත් පිරිසුදු මේ වස්ත්‍රයක් වගේ සුදු වතක් වගේ ඒක උඩ තියලා අර දැන් හිස් පහදෙරිය පුරවනවා අපි එතකොට හිස් වාදනයේ කවුද මලගිය ප්‍රේතයෝ පිරිච්චි වාදනයේ කවුද අපි මේ සංගීතව මතක් කරගන්න. අපි මේ හැම වෙලාවෙදී මේ යමක් කරනකොට අපි දන්නේ මේ හරියට මොකද්ද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. ඒක හරියට දැනගෙන කරන්න ඕන. මම පුංචි උදාහරණයක් කියලා දෙන්නම් පිළිතුරුට කාටද දැනගන්න. කොහොමද මේ පත්තිපත්තාන මොදනා කියන පින් අනුමෝදන් කරනවා අනුව සතුට වෙන්නේ කොහොමද කියන එක. උදාහරණයක් ගන්නකෝ කෙනෙක් දෙහි ගෙඩියක් අරගෙන දෙහි කනවා. ඒ දෙහි ගෙඩිය කනකොට අනිත් අය දෙහි කන්නේ ඒ කන දැනත්තා දැකලා බලාගෙන ඉන්න අයගේ කඩට කෙලවුනනවා. මේ සම්බන්ධතාවය බලාගන්න හිතන්න. කෙනෙක් දෙහි කැලලක් කනවා දෙහි බිකක් කනවා බලාගෙන ඉන්න අයට කඩට කෙලවුනනවා. එන්නේ ඒ වගේ තමයි පින්නතුනේ ඒ අයට පින්කම් කරගන්න බෑ. කරන පින්කම් දිහා බලාගෙන ඒ අය සතුටු වෙනවා. කටට කෙලවුරන්නා වගේ සතුටු වෙනවා. ඒ සතුටු වෙනකොට තමයි අර සාවිපාසාවෙන් වත් නැති අයට වස්ත්‍ර ලැබෙන්නේ ඒ වාගේ බඩගින් ඉන්න අයට බඩ පිරෙන්නේ පිපාසාවෙන් ඉන්න අයට පිපාසාව සංසිඳවන්නේ අන්න ඊතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්ථානේ හැටියට. අනිත් പ്രേත ලෝකවල ඉන්න අයට කාටවත් පින් අනුමෝදන් කරන්න බෑ. ඊළඟට මේ ජානසෝනි බමුණ අහනවා හොඳයි ඒ මලගිය අයට පින් අනුමෝදන් කරනකොට ඒ මලගිය අය පින් අනුමෝදන් වෙන්නේ නැත්නම් මොකද කරන්නේ? එතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් අය ඉන්න පුළුවන් පින් බලාපොරොත්තු වෙන අය. ඒ බලාපොරොත්තු වෙන අය පින් අනුමෝදන් වෙලා ඒ අය සුවපත් වෙන්න පුළුවන්. එහෙමත් අය නැත්තම් එහෙමත් අය නැත්තම් දන් දුන්න වූ දායකයාට ඒ විපාකය අපතියන්න ඒ විපාකය ලැබෙනවා. දැන් අපිට මේක තේරුම් ගන්න පුළුවන් මලගිය අය පින් අනුමෝදන් නුනට ඇතැම් වෙලාවට තමන්ගේ ඥාතින් කියලා හිතාගෙන ඥාතිගේ නම් විස්තර හැටියට අපි ප්‍රකාශ කරලා ඒ දේ කරාට තවත් පිරිසක් ඉන්න පුළුවන්. ඒ තවත් පිරිසක් ඉන්නකොට ඒ අය ඇතැම් වෙලාවට කල්ප ගානාවක් එහා අපේ ඥාතින් බවට පත් වෙච්ච අය අපින්ම බලාපොරොත්තු වෙන අය ඇති. ඒ නිසා ඒ අය අපින් පින් බලාපොරොත්තු වෙන අය ඉන්න පුළුවන්. එහෙම නැති වුණොත් දන් දුන්නු දායකයාට ඒක අපතේයමක් නැහැ. ඒ දායකයා කරා ඒ පින ලැබෙනවා. මේක තමයි පින්නතුනේ මේ ඥානසෝන සූත්‍රයේ පැහැදිලි කරන ධර්ම කරුණු විග්‍රහය. ඉතින් මේ ධර්ම කරුණු ටික උදට වටහාගෙන අවබෝධාත්මකව මේ පුණ්‍යානුමෝදනා කරනවා කියන එක තේරුම් අරගෙන කටයුතු කරන්න කියන එක මා විශේෂ වශයෙන්ම ඉල්ලීමක් කරනවා සමදෙනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්ස මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන්